වැසිරිගල නිස්සරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසිනි. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ පුනච පරං භික්ඛවේ භික්ඛු ගච්ඡන්තෝ ආගච්ඡාමි තිපජානාති තිතෝ වාටිතෝ මීති පජානාති නිසින්නෝ වා නිසින්නෝ මීති පජානාති සයානෝ වා සයානෝ මීති පජානාති යථා යතා වා පනස්සකායෝ පනිහිතෝ හෝති තත තතානං පජානාති ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බයිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ථ බයිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති අත්ති කායෝති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති එවම්පේ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දැන් නිතිපතා මේ සතිපට්ඨාන සූත්‍රය ඉදිරිපත් කරගෙන හමු වෙන වාරවල හතරෙනි වාරය අද අපි මේ වෙනකොට සතිපට්ඨාන සූත්‍රය පිළිබඳ මූලික හඳුන්වා දීමක් කරලා ඒ සතිපට්ඨාන සූත්‍රය දේශනා කිරීමට කලින් ඒ සරුවච්චන් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද ආනිසංස කොටස් මතක් කරගෙන හිත ධෛර්යවත් කරගෙන ප්‍රධාන වශයෙන්ම ආනාපාන සති පර්වය නැත්නම් ආනාපාන සති භාවනා සම්බන්ධ කොටස මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා අපිට ඉදිරිපත්ලා තියෙන කාලය අනුවත් ඒ වාගේම ඉදිරිපත් කරගත යුතු පුංචි පුංචි ධර්ම කොටස අනුසලකලා බලනකොට ආනාපානය පිළිබඳව මේ ඉදිරිපත් කළ කොටසින් සෑහීමකටපත් වෙලා ඊගාවට තියෙන ඉරියාපත පර්වය නැත්නම් ඉරියාපත පබ්බය අද ඉදිරිපත් කරගත්තොත් හොඳයි කියන එකයි මම කල්පනා කරේ. ඒ අනුව ඒ ඉරියාපත පබ්බේට අදාළ සියලුම pāli කොටස් ඉදිරිපත් කළේ ඒ pāli භාෂාව ඒ විදිහට අහගෙන ඉන්නකොට පුදුමාකාර ඒ සරුවචන් වහන්සේ ළඟ ඉන්නා වාගේ එහෙම නැත්නම් ලොකු ලෙන්ගතුකමක් ඇති වෙනවා. ඒ නිසා ඒ ධර්ම දේශනාවට ප්‍රථමවත් හරියට භාවනාවකට පෙර ආතුව පූර්ව කෘත්‍යයක් කරනවා වගේ ඒ වගේ කොටසකට අහුම්කන් දීම බොහොම හිත උණුසුම් කරනවා ධෛර්යවන්ත කරනවා. ඒ ඉදිරිපත් කරගත්ත පාලි කොටාසේ සාමාන්‍ය සිංහල අර්ථය ගත්තොත් නැවත වරක් ඒ භික්ෂුව ඒ කියන්නේ අර කියන තාලෙට සතිපට්ඨානෙ දැනගෙන ආනිසංස දැනගෙන ආනාපානෙට හිත යොදපු භික්ෂුව තවත් භාවනා ක්‍රමයක් වශයෙන් තමන් ඉන්න ඉරියව් හතර සම්බන්ධව ගමන් කරමින් ඉන්න ඉරියව්වේ ඉන්නවා නම් ගච්ඡන්තෝ වාක්‍යයේ ඒ ගමන් කරමින් ඉන්නා බව ඒ විශිෂ්ට නුවණින් දැනගන්න. ඒ වාගේම යම් වෙලාවක Taman වාඩි වෙලා මේ හිටගෙන ඉන්නවනම් සක්මන කෙලවර ගිහිලා හිටගෙන ඉන්න අවස්ථාව වාගේ Tamanගේ කය ඍජුව කෙලින් තබාගෙන ඉන්නවනම් ඒ වෙලාවට තිතෝ හිටගෙන ඉන්න අවස්ථාව තමයි හිටගෙන ඉන්න බව දැනගන්න. ඊගාවට නිසින්නෝවා ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්න අවස්ථාවේදී ඉඳගෙන ඉන්නා බව දැනගන්න. ඊගාවට සයානෝවා කියලා Taman සතපිලා ඇඟ දිග අරගෙන ඉන්න අවස්ථාවේ ඒ බව දැනගන්න. ඒ කියන්නේ මෙතන මේ නිඳ ගිය අවස්ථාවක් නෙමෙයි ගන්නෙ සාමාන්‍ය සතපිලා ඇඟ දිග අරගෙන ඉන්න අවස්ථාවක්. මේන්න මේ විදිහට ආනාපාන පරවයෙන් පස්සේ මූලික අපිනේ අපි ගත කරන ජීවිතේ ඒ ඉරියව් හතර ඒ ඒ වාසයෙන් දැනගන්නවා විශිෂ්ට ඥාණයෙන් දැනගන්නවා කියන එක අභ්‍යාසයක් කරගන්නවා මේ ඉරියාපත පරිවේදී ආනේම කරනකොට යථා යතාවාපනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථාණං පජානාති යම් යම් ආකාරයකට කය පිහිටයිද ඒ ඒ ආකාරයට පිහිටනවා මේකෙන් හොඳටම පැහැදිලි වෙනවා මේ විපස්සනාව සඳහා කරන ආරාධනාවක් මෙතන තියෙන්නේ මේ විපස්සනාව සඳහා කරන ආරාධනාවේ මේ කය කොයි ආකාරයක හිටියත් ඒක විපස්සනා ආරමුණක් කරගන්න පුළුවන්. මේ හතර ඉරියව්ව දක්වලා යථා යතාවාපනස්ස කායෝ පනිහිතෝ කියන එකෙන් මතක් කරන්නේ යම් යම් ආකාරයකට කව කය පිහිටයිද ඒ ඒ ආකාරයෙන් දැනගන්න. ඒකේ ප්‍රධාන කොටස් හතර තමයි අර සක්මන් කරමින් ඇවිදිමින් හිටගෙන ඉන්න අවස්ථාව, ඉඳගෙන ඉන්න අවස්ථාව, නිදාගෙන ඉන්න අවස්ථාව වශයෙන් දැක්වේ. මේ මේ ස්ථානයේ පටන්ම මේ සතිපට්ඨානයේ ප්‍රධාන ලක්ෂණයක් ඉස්මතු වෙනවා. ඒ මොකද්ද? පටන් ගන්නකොට බොහොම ගොරෝසු, බොහොම ඕලාරික ක්‍රමයක හඳුන්වා දීම කරලා ඒ අඳුනාගත්ත ඉස්සරහට තියාගත්ත ඒ කාරණාව පුංචි පුංචි කොටස් වලට කඩ කඩ කඩ කඩ ඉතින් ඊට පස්සේ දිගට විස්තර කිරීම තමයි මේ තේරවාදයේ පුරාම තියෙන තේමාවක්. ඒක සතිපට්ඨානේ මෙතන ඉඳලා දිගටම දකින්න හම්බ වෙනවා. ඒ නිසා ඉරියව් වශයෙන් බලනකොට ප්‍රධාන වශයෙන් හතරකට කඩලා පෙන්නනවා. ඒ හතරෙන් නමුත් දවස පුරාම තියෙන සෑම ඉරියව්වක්ම මේ ඉරියව් හතරේట్లా සංග්‍රහ කරනවා වාගේ ගොරෝසු තාලෙට හතරට කඩලා පෙන්නනවා. ඉතින් මේක කලින් දවස්කුත් මම මතක් කරා වාගේ යෝග හත යෝග උගන්වනකොට ප්‍රධාන වශයෙන් 84ක් එක එක ඉරියව් පෙන්වනවා. ඒ 84 ප්‍රධාන වශයෙන්ම ඒ Hindu ආගමේ හිටපු ශ්‍රීවිදවියන් විසින් විශාල ආනිසංස සහිතව ප්‍රයෝජනට අරගෙන මේ මානවය වෙනුවෙන් ඉදිරිපත් කළපු ධර්ම කියලා ඒගොල්ලෝ ඒක බොහොම ගෞරවයෙන් ඒ ඒ එක එක ඉරියව්ව ඒවට කියන්නේ ආසන කියලා පෙන්වනවා. මේ එක 84ක් තියෙන එක ආසනයකට තව අණු කුඩා ආසන 1000ක් තියෙනවායි කියලා කියනවා. එතකොට දවස පුරාම ගත කරන්න පුළුවන් සෑම ඉරියව්වක්ම මේ 84000ට යටත්. එතකොට මේ ශිව දෙවියන් දවස පුරා ගත කරන ඕනම ඉරියව්වක් ඒ කල්ලාතෝ හඳුනාගෙන නම් කරගෙන තිබුණු පූජනීය ස්ථාන පූජනීය ආසන වශයෙන් ගණන් ගන්නවා. ඒ වගේ තමයි මේදී ඒ වාගේ මේ සැකෙල්ලක් ඉදිරිපත් කරන්නේ මූලික වශයෙන් පුද්ගලයෙක් දවස් ගත කරන දවස් හතරට කඩනවා. මේ හතරට කඩලා ඒ හතරේ අණුව ඔක්කොම ටික ඒකට දාගන්න හදනවා වගේ තමයි කියන්නේ කය යම් යම් ආකාරයකට පවතිනවද ඒ ඒ ආකාරයට කය අණුව බලමින් ජීවත් වෙනවා. ඉස්ලාම් කරුවේ ආස්වාස ප්‍රස්වාස කය. දැන් මේ ඉරියව් වශයෙන් කය පවත්වන අවස්ථාව. ආන මේක ගන්නකොට මේ ඉස්සල්ලාම තියෙන මේ ගච්ඡන්තෝ ආගච්ඡාමිති පජානාති කියන එක අපි මේ වෙලාවේ වාසියට හරව ගන්නවා සක්මන් භාවනාව වශයෙන්. මේ සක්මන් භාවනාවට කරන ඉඟියක් වශයෙන් අපි මේක ගත්තොත් අපි යන එන ගමන් නැත්නම් ගමන් කරන අවස්ථාවල් භාවනාවට නංවා ගැනීමට මේක මේ <clears throat> දොර විවුර්ත කර ගැනීමක් කරනවා. මේ සක්මන් භාවනාව මම ගොඩාක් වෙලා ගන්න බලාපොරොත්තු වෙනවා. මොකද මම බලාපොරොත්තු වෙන මට්ටමට මෙතන ඉන්න බොහෝ දෙනෙක් දැන තමත් ඒක අගේ ආඩම්බරේ තීරුම් අරගෙන තියෙනවා. නමුත් ඒකෙන් මේ වැඩි වෙලා ගන්න නැහැ කියන එක පුංචි නිසා නෙමෙයි. සක්මන් භාවනා ඉතාමත්ම වැදගත් භාවනාවක්. කොච්චර වැදගත්ද කියලා කියනවා නම් ඒ දීපංකර පාදමූලයේදී සුමේද තාපසව එදා තාපස පැවිද්දෙන් තමන්ගේ ඒ තිබුණු භවභෝග සම්පත්‍ය අතහැරලා ගිය සුමේද තාපසතුමා කැලේට ගියලා පස්සේ තමන්ගේ ඉතුරු භාවනා කාලේ විවේකී ගත කිරීම සඳහා සුදුසු භූමි භාගයක් තෝරගන්නකොට කලන ගඟක ආසන්නව තනි විදමක බොහෝම මනරම් ප්‍රදේශයක් තෝරගත්තයි කියලා ඒකේ විස්තර සඳහන් කරනවා. වංගාකලාට මේ සංග්‍රහ ග්‍රන්ථවල කියන දේවල්. ඊට පස්සේ තමන් ඉඳ කුටියක් අටව ගත්තට පස්සේ ඊගාවට සක්මන් භාවනාවක් හදාගත්ත බවත් ඒ සක්මන සඳහා මෙන්න මෙච්චරයි පළල ගත්තේ මෙච්චරයි ටික ගත්තේ සක්මන වටේ තියෙන උපචාරය මෙන්න මෙච්චරයි ආදි වශයෙන් එදා ඉඳලම නැත්නම් මුල් පටන් ගත්ත දවසේ ඉඳලම දිග පළල ඒ පොත්පත්වල සඳහන් කරන ඇවිල්ලා තියෙනවා ඒ නිසා සක්මන් භාවනාව තපස්සර ජීවිතයක නැත්නම් මේ අරණ්‍ය වාසී ජීවිතයක ඉතාම වැදගත් ආධ්‍යාත්මික පැත්තෙන් මෙන්ම කායික නිරෝගී භාවය සඳහා. ඒ නිසා භාවනාවටපත් වෙන ස්ත්‍රී වේවා පුරුෂ වේවා ජී වේවා පැවිදි වේවා ඕනම කෙනෙක් ඒ සක්මන පිළිබඳව අවශ්‍ය අවධානය යොමු කරගන්න බැරි වුණොත් ඒ භාවනාව නිකන් ඇඹුල් වෙනවා. එහෙම නැත්නම් මේ භාවනා ජීවිතේ වැඩි කල නොගොහින් බොහොම අකාලේ කුරුවල්ලලා වැටිච්චි පොල්ගිරියක් වාගේ කුරුම්බැට්ටියක් වාගේ මග ඇලිලා යනවා. ආන් එහෙම නොවි ඕන කාලයක් දිගට මොන කරදර තිබුණත් දරාගෙන යෑම සඳහා මේ සක්මන අවශ්‍යයි. මේ සතිපට්ඨාන මුල් විස්තර කරන වෙලාවේදී අපි හුඟක් උත්සාහ කරා මේ යෝගාවචරිකු සතිවියේතු ඒ ආතාප වීරිය නැත්නම් මේ වීරිය චෛතසිකය පිළිබඳව අන්නේ වීරිය චෛතසිකයට ඇඟට නොදැනි ඒ වීරිය චෛතසිකේ වඩා ගන්න තියෙන ඉතාමත්ම සිත් ගන්නාසුළු බොහෝම හොඳ ක්‍රමේ තමයි මේ සක් භාවනාව. ඒක නිසා විශේෂයෙන්ම විපස්සනා භාවනාව වාගේ ඒ භාවනා මධ්‍යස්ථානයක පූර්ණ කාලීන භාවනා කරනකොට ඒ යෝගාවචරයට මතක් කරනවා ආරම්භයේදී Taman ගත කරන පරියංක සඳහා ගත කරන පැය ගන්න සමාන ගාන සක්මන් භාවනා කරන්නයි කියන්නේ. ඒ නිසා මේ සක්මන පිළිබඳව ලොකු අර්ථයක් ලොකු වටිනාකමක් හිතේ තියාගන්න ඕනේ. ඒක බොහොම සජීවී භාවනාවක්. ඒ වගේම භාවනා පිළිබඳ තද්ද බල යෙදවීමක් තාම කරලා පුදු නැති. ඒ වගේම මමට භාවනාව ඉඳගෙන කරන්න ඉච්චර බැරි වෙයි වාගේ හිත පසුබාහන කෙනෙකුට වුණත් සක්මන් භාවනාව බොහෝ විට ප්‍රිය වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා සක්මන් භාවනාව කරන හැටි ඒ වගේම සක්මනක තියෙන ආනිසංශ ඒ වගේ මේ සඳහා සක්මන් කරනවා කියලා මම මොකද්ද කරන්න ඕනේ කියන කාරණා ටික අපි කිටිය මතක් කරගන්න ඕනේ. සක්මන් භාවනාදී කරන්නේ ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති යන්නේ ගමන් කරන්නේ තමන් ගමන් කරන බව දැනගන්න. ආන්නේ ගමන් කිරීම සඳහා මේ හිත සත්ව පුද්ගල ආත්ම ભેදයෙන් තොරව ගමන් ක්‍රියාවට හිත නැංවීම සඳහා නම් ඒ ගමන සඳහා අර්ථයක් ප්‍රයෝජනයක් තියෙන්න බෑ මම මේ අහවල් තැන සඳහා යනවා මම මේ දාන ශාලාවට යනවා මම නැත්තම් මේ ස්ථානයකට යනවා රස්සාවකට යනවා කියලා යන ගමන් වලදී අපිට ඒ ගමනට හිත යෙදෙන්නේ නැහැ. අපිට හුඟක් වෙලාවට එතකොට ඒ ඉක්මනට එතෙන්ට යන්න ඕනේ, ඒ වැඩේ කරගන්න ඕනේ ආදි වශයෙන් අර සක්මන කෙරෙහි ඇති විවේකය අඩු වෙනවා. ඒ නිසා සක්මන් භාවනාවක් වශයෙන් කරනකොට ගමනම තමයි. නමුත් ඒ වගේ ප්‍රයෝජනයක් අර්ථයක් නැහැ සක්මන සක්මන සඳහාම. ආ නිසා සක්මන් භාවනාවේදී පිට පිට යෑම වළක්වලා හුදු ක්‍රියාවට පමණක්. Taman ක්‍රියාවට හිත යවීම සඳහා හොඳ තැනිතලා ඉඩමක් තැනිතලා පොලොක් අවශ්‍ය බව මතක් කරනවා. ඒ වගේම තමයි මේක වංගු සහිත වෙන්නේ නැත්නම් වඩා හොඳයි. වලකොඩල නැත්නම් වඩා හොඳයි. ඒ වගේ මේ සක්මන් කරන ප්‍රදේශයේ විවිධ සිත් ගන්නාසුළු විචිත්‍ර දේවල් වලින් තොරණ ඒ තරමට හොඳයි. මේ තමයි ඒක කියන්න තියෙන්නේ දර්ශීය සක්මනක් හදාගන්න හැටි. එහෙම නැත්නම් එදා ඒ සුමේද තාපසතුමා හදාගත්ත සක්මනේදී ගත්ත ලකුණු. ආනේ විදිහට සක්මනේ සාමාන්‍යයෙන් අද කාලේ වෙනකොට බෞද්ධ සංස්කෘතිය දිකට ඇවිල්ලා මේ එලි මහන් සක්මන සහ මේ ඇතුළත සක්මන කියලා දෙකක් තියෙනවා. මේක පිළිබඳව අපි ගත්තොත් ඒ චුල්ලවග්ගපාලිය වගේ පිටු 16ක් 17ක් විතර වගේ ਸਰුවඥ දේශනාව සඳහන් කරලා කියනවා කොහොමද මේ අද තියෙන தત્ත්වය දක්වා සක්මන තියුණු පවුණු වෙන්න එදා පැවතිච්ච මේ ඊර්තු ප්‍රශ්න සර්පයන්ගේ ප්‍රශ්නය එහෙම නැත්නම් පුද්ගලයන්ගේ රුචි අරුචිකම් විවිධාකාර දේවල් බලපාලා තියෙන හැටි. ඒ නිසා අන්තිමට සක්මන් જાති දෙකක් එලිමහන් සක්මන සහ ඇතුළත සක්මන කියලා බෙදලා තියෙනවා. එයින් ඔය මේ නිරක්ෂයට කීතු රටවල් වල ලංකාව වගේ ඉන්දියාව වගේ රටවල් වල එලිමහන් සක්මන තමයි බොහෝම හොඳ. ඒකට හේතුව ඒ තමන්ට ස්වභාවයෙන් එළියේ ඉන්න හොඳ හොඳ මේ උණුසුමක් හුලම් ප්‍රවාහයක් ඒ රටවල වල තියෙනවා. මේ වගේ රටකට ආපුහම මට වැටහිච්ච ප්‍රධානම දේ තමයි මේ සක්මන සම්බන්ධයෙන් ඔය එලිමහාන සක්මන එසේ මෙසේ කෙනෙකුට කරන්න බැරි බව. දැන් මෙහෙදී වුණත් සීල් ගන්න දවසට අර එළියේ තියෙන මේ ශාලාව තමයි යොදා ගන්න වෙන්නේ. මොකද ඒ පවතින ඊර්තු ගුණයත් එක්ක ලේසි නෑ වැඩි. ගාක් මේ සීතල වැඩිකම නිසා ඒ කය නදත්වට උඟක් හිත වෙහෙස කරන්න වෙනවා. නිසි නිින්ද සක්මන් කරන්න ලැබෙන්නේ නැහැ. කොහොම නමුත් අපි මතක තියාගන්න ඕනේ ඒ සඳහා ඒ වන මේ අපේ යන ක්‍රමයේ හැටියට කියන්නේ ඇතුළත සක්මන තමයි කරන්න තියෙන්නේ. එහෙම සක්මන් හුඟක් වෙලාවට කරන්න අමාරුයි. මොකද ඒ සඳහා විශාල ගොඩනැගිල්ලක් අවශ්‍ය කරනවා. ඒ නිසා හුඟක් වෙලාවට හොඳ දේ තමයි මේ වගේ පිරිසකට තමන්ගේ ගෙදර තියෙන මේ වගේ මේ පදික මාරුවක් හෝ නැත්නම් කොරිඩෝ එකක් අරගෙන ඒක සක්මනක් බවට ආරවා ගන්න එක පෙරලා ගන්න එක තමයි. ඒ වගේම තමයි මේ සක්මනේ කියන තවත් අර ආනන්ද ආනාපාන සති භාවනාවට වැඩි වෙනස තමයි ජීවස නිවසක සමාජ මධ්‍යස්ථානයක එහෙම සක්මන් කරනවා දකින්නකොට අර හැත් පැත්ත කරලා පරියන්ක ඉන්නවට වැඩි මුග දිනෙකේ අවධානයට ලක් වෙනවා. මොකද මේ වෙලා තියෙන්නේ කියලා. එහාට මට මොකද යන්නේ කියලා. ඉතින් ඒක හරි වෙහෙසක් එක. රක්මන් කරන එක්කනට පරියන්කේ නම් කොහොම හරි කරලා මේ හැංගිලා හරි කරන්න පුළුවන්. මේ සක්මනේ ඒ ප්‍රශ්නේ තියෙනවා. නමුත් අපිට මේ සාමාන්‍ය මේක නම්බුවක් කරන් දෙන්න පුළුවන් වෙන පැත්තක මේ සුද්ධ උගන්වලා තියෙනවා අපිට ඊවිනිං වෝක් එක කියලා. ආන ඒකට මේක හේතු කරගත්තාම ඔන්න පුළුවන් යම් කිසි විදිහකට කරන්න. නමුත් මෙහෙදී ගාහක් වෙලාවට අමාරුයි ඒ තමන්ගේ ස්වභාවික පතුල පොළවේ වදිනවා දකින අත්දැකීමක් ගන්න. ඒ තියෙන ඉතුල දෝෂේ නිසා. හොඳම දේ නම් මේ පොළොව මහී කාන්තාවත් එක්ක අපේ මේ මේ සපත්තු සෙරපු නැති পায় ගැටෙන්නම ඕන. ගැටීමෙන් තමයි මේ සක්මනදී পায় කිචි කැවීම සිද්ධ වෙන්නේ. ඒ পায়ේ පිනවීමක් සිද්ධ වෙන්නේ. එහෙම නැති වුණොත් ගාහක් වෙලාවට මේ පයත්තේ පය ඇතුලේ තියෙන අපේ සර්වචනාසිකේ පාදයේ තියෙන සුපතිට්ඨිත බව. සර්වචනාසිකේ පය සම්පූර්ණ පොළොව බදා ගන්නවායි කියනවා. නමුත් අපේ එහෙම එකක් නැහැ. අපේ පෘථග්ජනකම නිසා පය බොහොම විචිත්‍රයි විවිධයි. මේ විචිත්‍ර විවිධ පයට ඕනේ තාලෙට එහෙම නැත්නම් ඒක හැම තැනකටම වගේ ඒ අවශ්‍ය කරන සම්භාහණය නැත්නම් ඒ සක්මන් ක්‍රියාව සිද්ධ වෙන්න නම් වැලි පොලවක සපත්තු සෙරප් නැතුව ඇවිදිනවා නම් බොහොම ලොකු අලුත් වීමක් සුද්ධි සංසරණේ අලුත් වීමක් සිදු වෙනවා. ඒක ගැන සඳහන් කරනකොට මතක් කරගන්න තියෙන්නේ වැඩියෙන්ම මේ දීර්ඝායුෂ්ක මිනිස්සු ජීවත් වෙන්නේ මේ රුසියාවේ පවතින කඳුකර ප්‍රදේශවල කියලා සඳහන් කරලා තිනවා. මොකද මේ කඳු උඩේ මිනිස්සු ඉන්නවා මොකක් හරි හේතුවක් නිසා. ඉතින් හැමදාම වතුර ගේන්න සම්පූර්ණ කන්ද බහලා නගින්න ඕන. දර හොයන්න කන්ද බහලා නගින්න ඕන. ඉතින් දවසකට දෙසරක් තුනසරක් කියලා පහල යනකොට අර යටිපතුලට ලැබිය යුතු සෑම ආකාරයේ සම්භාහනයක්ම ලැබෙනවා. දැන් ඒක හොඳටම රිෆ්ලෙක්සොලොජි වල උගන්ලා දීලා තියෙනවා. අද තියෙන ගොඩාක් ලෙඩ වලට හේතුව මේ පතුල් අතුල් අතුල් පතුල් දෙක සම්භාහන වෙලා නැහැ. හැම දෙයකම යන්ත්‍ර හොයාගෙන. ඒ යන්ත්‍ර වලින් ක්‍රියාත්මක කරනවල අන්තිමට මිනිස්සුත් යන්ත්‍රයක් වාගේ උදේ ඉඳලා හැන්ද වෙනකන් කරකැවෙන එක විතරයි කරන්නේ. මේ අතුල් පතුල් වලට අවශ්‍ය කරන ඒ අර පරණ තිබුණු අත් කියත් වගේ මේ පීයෙන් කපන එක වගේ දේවල් මොනවාක්වත් නැති වෙලා තියෙනවා. ඉතින් ඒකේ නැවතත් අපි අර පුරුදු ප්‍රකෘති tattweට ගෙන යෑමක් මේ සක්මනේදී කියනවා. ඒ විශේෂයෙන්ම පුදුමාකාර මේක වටනාකමක් තේරෙන්නේ මේ රිෆ්ලෙක්සොලොජි නැත්නම් සම්බාහන විද්‍යාවේදී පුදුමාකාර විදිහට පෙන්ලා දීලා තියෙනවා අපේ මේ පතුලේ සම්පූර්ණ මුළු ඇඟේම ස්විච් බෝඩ් එක එතන තියෙනවා. එතනින් තමයි ඒවයි හරියට ඒ හැම එකක්ම සමාකාරව මේ සම්භාහණය වෙනවනම් සක්මනේදී හොඳට ගානට කිති කැවීම සිද්ධ වෙනවනම් මුළු ඇඟේම පුදුමාකාර ප්‍රබෝධයක් ඇති වෙනවා. අපේ ඥානාරාම ස්වාමීන් ඉන්න කාලේ උන්වහන්සේට මේ සක්මන නැතුවම ඒ නිසා උන්වහන්සේට සක්මන් කරන්නත් බෑ පයින් ඇවිදින්න අමාරුයි මේ වයසයි. ඒ නිසා පැත්තේ මේ රේල් එකක් හයි කරලා දීලා තියෙනවා. උඩ ලණුවක් හයි කරලා දීලා තියෙනවා. ඒ උඩ ලණුවට කියන්නේ ආලම්බන රජ්‍යෝ කියලා. ඒක එල්ලෙනවා. අර අතුරක යනකොට උඩ තියෙන ලණුව වගේ. එක අතකින් ඒක එල්ලිලා අනෙක් අතකින් අර පැත්තේ තියෙන මේ ලී අල්ල ගන්න. ඒක අල්ලන්න සක්මන් කරන එක තමයි කරන්නේ. තානේ ගත්ත ගමන් පාත්‍රේ වළඳුවාට පාත්‍රේ හොදන්නවත් ඉන්නේ ගත් ඒක කැපකාරයට බාර දීලා කෙල්ලින්ම සක්මන්ට තමයි යන්නේ. මං අන්තිමට හිටියා මට මතකයි ඔය නවලෝක රෝහලේ අපාර්ට්මන්ට් කිට්ටු වෙලා ඒ වෙලාවේදී දවස් ගාණක් අපි හිටිය සාමාන්‍ය මේ කාමරයක ඉන්නකොට නිතරම මේ සංසිත කියන දෙයක් තමයි ඉස්සරහ තියෙන කොරිඩෝර් එකේ කවුරක්වත් නැති වෙලාව පොඩ්ඩක් බලන්න මට මේ බෙහෙත් මොනවත්වත් ඕනේ අඩු ගානේ දවසකට පොඩ්ඩක් සක්මන් කරන්න නැත්තම් කිය. නමුත් මේ පුද්ගලික වාට්ටවල හැම වෙලාවෙම සෙනග යන එන ගතිය නිසා ස්වාමීන් වහන්සේ බොහොම කලාතුරකින් තමයි එළියට පයි. ඉතින් ඒක නැති වුණාට පස්සේ සම්පූර්ණ ඇඟ නික ඇකිලෙන්න පටන් ගත්තා. සක්මන් කරගන්න බැරි වෙච්ච නිසා. පුදුමාකාර මේ සක්මන පිළිබඳ අගය කරපු ස්වාමීන් වහන්සේ තමයි. පස්සේ දෙනමක් හැමදාම පුරුදු වෙලා හිටියා බදාදටයි සිකුරාදටයි ගිහිල්ලා ওই পায় සම්භාහණය කරනවා. පස්සේ සම්භාහණය පොතකේ ස්වාමීන්සේ ලියලා තියෙනවා පෙරවදනක් මේ ක්‍රමය නම් ඒකාන්තයෙන්ම වනගත ආරණ්‍ය ස්වාමින්වහන්සේලා හොයාගත්ත ක්‍රමයක් වෙන්න ඇති. ඒ මොකද ඒ තරම්ම ඒක මගේ ජීවිතේ දීර්ඝායුෂ කරන්න හේතු වුණා. ඒක අනිවාර්යයෙන්ම බෞද්ධ ක්‍රමයක් වෙන්නදී කියලා. ඒ තරම්ම ඒ සම්භාහණය ගැන කියලා තමයි. මේ සම්භාහණය ඉබේම සිද්ධ වෙනවා. මේන්න මේ කියන විදිහට සක්මනට ගිහිලා සක්මන් කරනවා. මේ සක්මන පිළිබඳව තවත් කාරණාවක් කියන්න පුළුවන් මේ අජාසත් රජුගේ අජාසත් වැඩක් කරානේ බිම්බිසාර රජුගන් බිම්බිසාර රජුරවන්ට අන්තිමට මේ දේවදත්ත උපදේශ නිසා සම්පූර්ණ අමානුෂික වදදීම් කෙරුවා. ඒක ඉතින් කර්මානුරූප වෙච්ච දෙයක්. ඉසල කැම නොදී හිටියා. හිර කෙරුවා කැම නොදී හිටියා විවිධ ආකාරයෙන්. අන්තිමට බලනකොට මේ රජුරෝ ඒ වුණත් තාම ඒකට බිම්බිසාර රජුරෝ කියන්නේ සෝවාන් වෙච්ච ආර්ය උත්තමේ. තාම පණ තියෙනවා. ඊට පස්සේ ඔත්තුකාරෝ දාලා ඇහුවලු මොකද වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ කවුරුවක්වත් දන්නේ නැහැ. කොහොමද දන්නේ? කෑම නැහැ. හාමත් ගතිය තියෙනවා. ඒ වුණාට තාම ප්‍රසන්නව ගත කරනවා. ගොක් වෙලා බලා හිටවම දැක්කලු ඒ හිටපු හිරගෙදර ඒ තිබුණු පුංචි කොරිඩෝ එකේ පුළුවන් තරම් සක්මන් කරනවලු. එකක් සක්මන අනිත් එකේ සක්මන්ට ගියාම එතනින් උඩහා තියෙන ගිජකුට පර්වතයේ සරුවච්චන් වහන්සේ වැඩ ඉන්න ගඳ කිලිය පේනවා. වරින් වර වරින් වර සරුවච්චන් වහන්සේ පේනවා. ඉතින් එතකොට මේ දෙකම ලොකු සද්ධාාවක් ඒ වගේම අර ලේ ගමනේ සිද්ධ වෙප නිසා සතුටක් ඇති වෙනවා. ඉතින් අදාසත් රජුරන්නේ මේ කාන්තුලක කළු කකුල් දෙක පල්ලා ලුණු දාන්නේ කියලා. ඊට පස්සේ ඒක පිළිබඳ විස්තර කතා කරන්න නැත්තෝ කියනවා ඒ අටුවාචාරින් වහන්සේලා හරියට දවස් 7ක් ගිනි පත්වේ පත්වේ තිබුණු ගිනි අඟුරු පොල් කටු ගොඩකට පිපිච්ච මලක් දාපුවාම මැලවිලා යනවා වගේ. ඒ කකුල් දෙක බලපු දවසේ ඉඳලා අහෝ බුද්ධෝ අහෝ බුද්ධෝ අහෝ බුද්ධෝ කිය එහෙම මිලා වෙලා මැරලා ගියා කියලා. ඒ තරමටම මේ සක්මන් නැති වෙච්චහම පුදුම විදිහට අපේ මේ යන්ත්‍රයේ බැටරිය බැහැලා. ඒක අලුත් කර ගන්න තියෙන ක්‍රමය තමයි සක්මන්. ඒ නිසා ඒ සක්මන් කරනකොට අභික්කන්තේ පටික්කන්තේ මේ සම්පජානකාරී හෝති කිය ඔය පස්සේ තියෙන ඔය සම්පජාන සම්පජාන පබ්බෙත් පේනවා ඉස්සරහට යනකොට පිටිපස්සට එනකොට 100න් සතියෙන් යුක්තව සක්මන් කරන්න ඕන. ආනේ සක්මනේදීම සර්වචන් වහන්සේම සක්මනේ ආනිසංස වශයෙන් පෙන්ලා දීලා තියෙනවා අප්පාබාධෝ හෝති තමන්ගේ අල්ප ආබාධ ගති ආබාධ ගති තුරු වෙනවා. ඒ වගේම මේ අධධානක් අමෝති පධානක් අමෝ. බොහෝ දුරදිග ගමනක් යන්න ගමන අතරමඟ නැත කරන්න නැතු යන ගමනකට ධෛර්යය ආරම්භ දෙනවා කල්ැතුව සක්මන් කළා තිබුණා. ඒ වගේම තමයි අතරක් නොතම මේ ජීවිතේ මම කොහොම හරි නිවන් දකින්නවා කියන ප්‍රධාන වීර්යය ඇතිකරනත් හිතට කායට ගැම්ම ආරම්භ දෙන්නේ සක්මනේ තමයි. අශිත පීත කායිත සායිතේ සම්මා පරිණාමං ගච්ඡanti. තමන් කනලද බොනලද මේ ලැබෙන ලද මොනම දෙයක් හෝ හොඳට දිරවන්න මේ සක්මන අවශ්‍යයි. ඒ වගේම තමයි චංකමාදිගතෝ සමාධි චිරට්ටිචකෝ හෝති. යම් ආකාරයකට සමාධියක් ඇති වුණා නම් ඒ සමාධිය පරියංකේ සමාධියට වඩා කල් අල්ලනවා. ඒ නිසා මේ සක්මන <coughs> දුරදිග යන ගමනක් කියන්නේ එහෙම නැත්නම් මේ වැඩේ බිම කියන්නේ ගත්ත ධූරය අතහරින්න නැතුව ධූර නික්ෂේප කරන්න නැතුව කරාරින්න නැතුව දිගට යන්න සක්මන් කරන්න ඕනේ. ඒක මේ විදිහට කියන්න පුළුවන් අපිට පරියන්කේ යම් වෙලාවක එපා වුණා නම් අපි හිතන්න අර කයික භාවනාවෙන් ඈත්වීමක් කියලා පරියන්කේ බැරි නම් ඒ කියන්නේ ඉඳගෙන කරන්න භාවනාව බැරි නම් අපිට පැහැදිලිවම පුළුවන් සක්මන් භාවනාවට පයි. සක්මන් භාවනාවට ගියා නම් අර පරියන්කේදී තිබුණ ඒ ගති, වෙහෙස ගති නැති වෙලා ආයෙත් පරියන්කයට යන්න ඒ තරමට හිත ශක්තිමත් කරලා දෙනවා. ඒ නිසා මේ සක්මන පිළිබඳව මේවා උඟක් දැනට මම දන්නවා. නමුත් මේ මතක් කරන්නේ ඒක මතක නොකර බැරි තරමට ඉතාමත් වැදගත් නිසා. ඒ වගේම තමයි කිසිම <clears throat> අනික් ආගම් වල කොච්චර මේ භාවනා ක්‍රම කතා කරත් ওই කිසිම ආගමක සක්මන් භාවනාව ගැන මේ වගේ සඳහනක් නැහැ. ඒක නිසා මේක වැඩ නිම කරන්න නැත්නම් නිවන් දක්නා වැඩපිළිවෙලකට අත්‍යවශ්‍ය අංගයක් වෙනවා සක්මන් භාවනාව. ඒ වගේම තමයි අපි මේ ගාවට තියෙන සම්පජඤ්ඤ පබ්බේ විස්තර කරන්න බලමු. කොච්චරක් දුරට මේ සක්මන පරියංකයට වැඩිය වෙන අමුතු තාලෙට අපේ ධෛර්යය අපේ හිතේ මේ වීරවන්තකම ඇති කරලා දෙනවාද කියලා. නමුත් මේ දැන්ට අපි මේ කතා කරමින් ඉන්න ඉරියාපත පබ්බේදී ඊගාවට තියෙන්නේ තිතෝ වාටිතෝ මෙහිති පජානාති මේකෙදී මේ සක්මන් භාවනාව වීරිය අධිකත්තන්ට බොහොම හොඳ අත්බෙහෙතක් පාටපත් වෙනවා වගේ මේ හිතගෙන කරන භාවනාවත් හුඟා කඩුවෙන් තමයි සාකච්ඡා කරලා තියෙන්නේ හුඟා කඩුවෙන් තමයි ක්‍රියාවත් වෙන්නේ නමුත් මේක හුඟාක් හොඳයි මේ භාවනා පරියන්කේ නිින්ද යෑම තියෙන ඇත්තන් ඒ ඇත්තන් කරන්න තියෙන්නේ සක්මන් කරලා ඒ සක්මන කෙලවරම හිතගෙන Taman ඉන්නේ හිතගෙන ඉන්නේ ඉරියව්වට හිත දානවා. යම් විදියකට ඒ ඉරියව්වේ පහසුව දැනෙනවා නම් ඒක විනාඩියක් දෙකක් වගේ ඉන්නකොට පරියංගේ හිටියා වගේම උඩුකය කෙලින් තියාගෙන හිටගෙන හිටියොත් ආනාපානට හිත යොදන්න පුළුවන්. එතකොට Tamanට අර යටිකයේ යම් විදියක සැහැල්ලුවක් එන්න පටන් ගන්නවා නිකන් උස ස්ටූල් එකක් උඩ ඉඳගත්තා වගේ. ඊට පස්සේ ටික වේලාවක් යනකොට ඒ නඩත්තු කිරීමේ වෙහෙස නැතුව සක්මනේම ඉන්න පුළුවන් මේ හිතගෙන කරන භාවනාවම කරන්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍යයෙන් ආධුනිකයන්ට හඳුලා දුන්න නැතුවට Taman එක අවස්ථානුකූලව යොදා ගන්න පුළුවන්. ඒ හිතගෙනම කරන්න පුළුවන් භාවනාව. මොකද සමහර ලාවට ඉඳගෙන ඉන්න එකේදී මේ කකුල් වල වේදනාව බොහෝ විට ඇති වෙනවා. එක්කෝ ඒ වේදනාව නිසා හිත ඇවිස්සීම නැත්නම් පරියන්කේ සැප වැඩිකම නිසා තීන මිද්දේ. නිදිමත ගතිය එනවනම් මේ හිතගෙන කරන භාවනාව හොඳයි. ඉඳගෙන කරන භාවනාව තමයි අපි මේ ආනාපානෙදි සාමාන්‍යයෙන් උගන්වන්නේ. ඒ වගේම තමයි සම්පූර්ණ පැත්ත වැටිලා නැත්නම් හාන්සි වෙලා ඇඟ දිගාරගෙනත් මේක කරන්න පුළුවන්. ඒ ඇඟ දිගාර කරන භාවනාව සහ හිතගෙන කරන භාවනාව සාමාන්‍යයෙන් ආධුනිකයෙක් වශයෙන් විශේෂ හේතුවක් නැතුව කරන්න මතක් කරන්නේ නෑ. නමුත් අපිට වෙනවනම් යම් අවස්ථාවක ලංකාවේ වගේ කියනවා නම් බස් එකේ යනකම් හිටගෙන ඉන්න වෙලාවක්. ඒ වගේ වෙලාවට අපිට පුළුවන් ඒක යොදා ගන්න. ඒ වගේම තමයි නිදාගන්න ගිය වෙලාවක තමන් මෛත්‍රී භාවනා උගෝදෙනෙක් දන්නවර මෛත්‍රී ආනිසංස වශයෙන් සුඛං සුපති සුඛං පටිපුච්චති ආදී වශයෙන් නමුත් මෛත්‍රී විතරක් නෙමෙයි මේ කායගත සති ඕනෙම භාවනාවකට නිදාගන්න ඉස්සලා ඒ හාන්සියලා ඒකට හිත යොදනවා නම් ඒ ඇතිවෙන නිින්දෙදී ওই කියන විදිහේ සුව නිින්දක් නපුරු හිල් නෙවෙන්නේ නැති ගතියක් සුවවදි වීමක් සිදු වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවවල අපි අවස්ථාව සලකලා හිතගෙන කරන භාවනාව සහ මේ හාන්සි වෙලා ඇඟ දිගාර කරන භාවනාව කරගෙන යන්න පුළුවන්. නමුත් මේවට ඉස්සල්ලා අර සක්මනීදී සහ පරියංකේදී සතිය පිහිටවා ගැනීම පුරුදු කරගත්තොත් තමයි මේ සාර්ථකත්වයක් පලනලා ගැනීමක් කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඒ හිත කරන භාවනාවේදී හිත විශ්සන ගතියටත් නිදාගෙන කරන භාවනාවේදී තද බල නින්දට වැටීමත් කියන ආසන්නයේ පවතින මේ ආදීනව තියෙනවා. ඒ නිසා මේ හතර විචිත්‍ර වශයෙන් යොදා ගන්නවා නම් එන්නේ එන්නේ එන්නේ භාවනා ජීවිතය ඉස්සරහට යනකොට අපිට අහන්න වෙනවා දවසේ කොයි වෙලාවෙද භාවනා කරන්න බැරි. මේ හතර ඉරියව්ව ඉන්න ඕනේ වෙලාවක භාවනා කරන්න පුළුවන්. මේ හතර ඉරියව්වේ ඉන්නකොට එහෙම නැතුව අපි කියනවා නම් පරියන්කේ ඉඳලා සක්මන්ට ගියාම අපිට වෙනවා පරියන්ක භාවනාවට වැඩිය ටිකක් මේ අභියෝගශීලී වෙනවා සක්මන් භාවනාව එක්ක පරියන්කේ ඉඳලා සක්මන්ට යනකොට මේ ඉරියව්වක ඉඳලා තව ඉරියව්වකට මාරු වෙනවට අපි පොතේ සඳහන් කරන ඉරියාපත සංදි කියලා. අන්නර ඉරියාපත සංදි වලදී බොහෝ විට හිත හැඟුම් උදාහරිනවා. හිත මේ පිට යන බලනවා. කල්පනාවලට යනවා. ඒ නිසා මේ හතර ඉරියව්වේ භාවනා ගැන කතා කරනකොට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා එක ඉරියව්වක ඉඳලා තව ඉරියව්වකට මාරු වෙනකොට අපි කොච්චරක් සීයෙන් සතියෙන් චේතනාපූර්වක කරනවද නැත්නම් අසතියෙන් අමනසිකාරයෙන් විබේ සිද්ධ වෙන්න හදනවද මොකද පරියන්කේ ඉඳලා ඉඳලා ඉඳලා පාවෙච්චාම අපි සලුව ගසා දාලා නැගිටලා යනවා යනකොටයි මතක් වෙන්නේ පරියන්කේ හිටියා නේද කියන එක. නමුත් එතකොට මේ අතරමැද විශාල ප්‍රදේශයක් අපිට මේ සතිය ආලෝකයට වැටෙන්නේ නැතුව අන්ධකාරය වැටෙනවා. ඒ නිසා හැම වෙලාවෙදීම ඉරියව් භාවනා කරනකොට මේ ඉරියාපත සංදි ඉරියා අවස්ථාවල් හොඳට මතු කරගන්න අවස්ථාවක් ලැබෙනවා. මම එදත් මතක් කරා සාමාන්‍ය වාහනයක් එලවන කෙනා ඒ ප්‍රධාන පාරේ يعني මෙහෙනම් තියෙන විදිහට ඒ තමන්ගේ ස්පීඩ් ට්‍රැක් එකට දාගත්තට පස්සේ ඉතින් දිගට යන්න පුළුවන්. නමුත් අපිට අවශ්‍ය වෙනවා නම් ඒතන ඉඳලා අතුරු පාරකට හරවන්න ඒ සංදි ස්ථානයේදී විශේෂ සංඥා වර්ගයක් තියෙනවා. මොකද අපි ඉන්නේ විශාල ප්‍රවාහයක. ඒ ප්‍රවාහයේ අපේ එක දැන් ඒකට පේවිච්ච යාවිච්ච විශාල වාහන ගානක් තියෙනවා. අන්නේ අතර අපි සංඥා කරන්න ඕනේ. දැන් අපි මෙන්න මේ පැත්තට අයින් කරන්න හදනවා. ඒක නිසා අපි මේ ඔයත් අතන බාධා නොවෙන්න නම් මෙන්න මේ සංඥාව ගන්නයි කියලා. ආන්නේ වගේ තමයි අපිත් හදාගන්න ඕනේ මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉඳලා ඉඳගෙන ඉරියා ඉරියව්වට මාරු කරනකොට මේ ඉරියාපත සංදීයේදී ආනර විදිය සංඥා ක්‍රමයක්. එහෙම නොවුනොත් අපි අර මොකක් නිසා නැගිට්ටද? නැගිටින්නේ මොන වගේ වැඩකටද? ඒ වැඩේ මේ කරන වැඩෙන් තරම් ආනිසංස දෙයිද කියලා මොනම සලකා බැලීමකුත් නැතුව වහා ප්‍රතික්‍රියා කරන ගත්තොත් අර වතුර දහහක් ඇදලා කලේ බින්දා වගේ අර පරියන්කේ නැගිටිනකොට සම්පූර්ණ ඒක පිළිබඳව තිබුණු ඒ දියුණු වෙච්ච සති සමාධි දුර්වල යනවා කැඩලා බිඳ යනවා ඒ වගේම තමයි අපි අර නිදර්ශනයේ හැටියට අතුරු පාරකට අපි හරවන්න හදනකොට කවදාකවත්ම බෑ අපිට අර ගිය වේගෙන් යන්න වේගය අඩු කරන්න වෙනවා. සංඥා කරන්න වෙනවා. ඒ වගේම Taman ඉස්සරහින් පස්සෙන් යන වාහන වල ඇත්තන්ගේ වේගයට ගරු කරන්න වෙනවා. ඒ වගේම අතුරු පාදයෙන් මෙහාට එන වාහන තියෙනවද කියලා බලන්න වෙනවා. ආන්න ඒක නිසා ඒ සංදිස්ථානයේ ඉඳලා අතුරු පාට දාගන්නකම් බොහෝමත්ම අඩු වේගයකින් අපිට ආරක්ෂාව ඉස්සර කරලා කටයුතු කරන්න වෙනවා. ආන්න මේ වගේ අපි බැලුවොත් දවසක් ඇතුළත මේ ඉරියව් මාරු කරන හුඟ වෙලාවක අපිට ඒක සඳහා හේතු වෙච්ච කාරණාවක්වත් ඒවා ගැන සලකා බැලීමක්වත් අපෙන් වෙලා නැහැ. ඉතින් එතකොට එක ඉරියව්වකදී ඉඳලා අනෙක් ඉරියව්වට යනකොට අර තේරම සති සමාධි කැඩිලා අනෙක් ඉරියව්වේදී ආයෙ පතු පතු කරගන්න වෙනවා. මේ සම්ප මේ ඉරියාපත භාවනා දන්නවනම් එතකොට අනිවාර්යයෙන්ම හිද්ද වෙනවා. ඒ ඉරිය ආරන්දී දෙකක් අතර තියෙන අවස්ථාව ගැන සැලකිලිමත් වෙන්න. එතකොට දවස ඇතුළත එකක් දෙකක්වත් තුනක් හතරක්වත් තමයි මේ ඉරියව්වේ මේ ඉරියවට මාරුනේ අහවල් හේතුව නිසා. ආදී වශයෙන් සලකා බැලීමේ ශක්තිය ඇති වෙනවා. මෙන්න මේ ටික මේ ඉරියාපත සම්දිස්ථානවල මේ විදිහට සලකා බලන යෝගාවචර ගතිය හොඳටම විස්තර වෙනවා මේ ආන මේ සතිපට්ඨාන සූත්‍රයේ ඊගාවට තියෙන මේ සම්පජඤ්ඤ පබ්බේ. සම්පජඤ්ඤයේදී කරන්නේ මොකද්ද? අර හතර ඉරියව්වේ තිබුණු නැත්නම් ඉරියව් හතරකට බෙදලා වෙන් කරගත්ත දේවල් ඊටත් වඩා පුංචි පුංචි කොටස් වලට කඩලා වෙන් කරන එකයි. පුනච පරම් භික්කවේ භික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති අලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මින්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති ආදී විදියට <clears throat> මේ පුංචි පුංචි කොටස් වෙන් කළ දක්වන්න පටන් ගන්නවා ඒ කියන්නේ අර මම මුලින්ම සඳහන් කරා වගේ අපි මුලින්ම මූලික ඉරියව් හතර වගේ ගුරුසු දෙකෙන් තමයි පටන් අරගන්නේ ඒ පටන් අරගන්න කාලේ අර ඉස්ලාම් කියාවු තාලෙට වීරියේ ආරම්භ ධාතු වීරිය ඉවරයි. මේ වැඩේටම යන්න ඕනේ. මම දැන් භාවනා කරන්න ඕනේ. මම මේම කාලසටහනක් හදා ගන්න ඕනේ. නැත්නම් අසවල් ගුරුවරයා තමයි මම ඉස්සරහින් තියාගන්නේ. අසවල් භාවනා ක්‍රමය තමයි මම කරන්න කියන ටික මූලික ඒ භූමිය සකස් කර ගැනීම ඉවරයි. ඊට පස්සේ මේ පුද්ගලයා ඒ ආරම්භ ධාතු, නික්කම ධාතු කියන. දැන් ගත්ත වැඩේ දිගට කර ගැනීම සඳහා කටයුතු කරනකොට තමයි මේ සම්පජඤ්ඤ පබ්බේ වගේ පුංචි පුංචි කොටස් වලට හිත යෙදීම සිදු වෙන්නේ. ආනේ සම්පජඤ්ඤ පබ්බේට යනකොට අර ඉරියව්වක ඉඳලා තව ඉරියව්වකට යෑම සම්බන්ධව කල්පනා කරන හැටි සම්පජඤ්ඤ හතරකට කඩලා පෙන්නනවා. සාත්‍යක සම්පජඤ්ඤේ, සප්පාය සම්පජඤ්ඤේ, කෝචර සම්පජඤ්ඤේ, අසම්මෝහ සම්පජඤ්ඤේ කියලා. ඒ කියන්නේ අපි එක ඉරියව්වක හිටියානම් ඒ ඉරියව්වේ යම්ම හේතුවක් නිසා එක විදිහට කියනවා අ හේතුවක් නිසා අපිට ඉරියව් මාරු කරන්න වෙනවා. එන්නේ හේතුව අපි දැනගෙනද මාරු කරන්නේ. එතකොට මේ ඒක තමයි අර්ථය වෙන්නේ. ඉන්නේ ඉරියව්වේ ඉන්න බැරි වෙන්න හේතුවක් තියෙනවා. ඒ අර්ථය සලකන්නේ නැතුව අපි ගියොත් අපිට කවදාහක්වත් මේ ඉරියව් මාරු කිරීම කියන රෝගයේ රෝග මූලය හොයන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා සරුවචනාංශේ මතක් කරනවා මේ සම්පජාඤ්ඤය යටතේ අපි ඉඳගෙන ඉන්නවා. අපි හිතමු පැයක් ඉඳ අපි සැලසුම් කරලා තිබුණා එක්කෝ ඒ උරලෝසෝ ඒ වෙලාවේ සද්ද වුණා. එහෙම නැත්නම් අපිට විනාඩි 55ක් විතර යනකොට ඇඟේ අපහසුකම මතුණා. සති සමාධි නැති වුණා. ආදි වශයෙන් මොනම හෝ කාරණාවක්. එහෙම නැත්නම් කවුරු හරි අමුත් එක්ක ඇවිල්ලා. එහෙම නැත්නම් ඇඟේ කූඹියක් ගිහිල්ලා. මොකක් හරි කාරණාවක් නිසා අපිට මේ සක්මනට යන්න හිතුණා නම් සිද්ධ වුණා නම් ආන්නේ ඒ අර්ථය සලකන එක තමයි සාර්ථක සම්පජාඤ්ඤය කියලා කියන්නේ. ඒ සාර්ථක සම්පජාඤ්ඤය අපිට දැන් ඉන්න පරියන්කේ නැගිටින්න උනා ඊට පස්සේ අපි බලන්න ඕනේ දැන් මෙතන යන්නේ නැත්නම් ගිහිල්ලා කරන්නේ මේ කියන අපේ භාවනා ක්‍රමයට ගැළපෙන වැඩක්ද නැත්නම් මේකටත් වැඩිය සීලය පිරිහෙන ලැජ්ජ බය වෙන්නේ නැති වෙන ගොරෝසු වැඩකටද යන්නේ කියලා ඊගාවට යන වැඩේ Tamanට සප්පායද නැද්ද සුවයලවන වැඩක්ද නැද්ද කියන එක සලකා බැලිය යුතුයි කියලා සඳහන් කරනවා. ඉතින් මේ අපි කටයුතු කරන්නේ දැන් මේ පිරිස උග දෙනේ ඉදිනදා ජීවිතේ වැඩ කරන ගමන් තමන්ගේ බහුල් දරු අමුදරුවන් එක කටයුතු කරන ගමන් රැකියා ව්‍යාපාර කරන ගමන් නිසා සමහරට මේක සෑම ඉරියාපත සංජීකටම යොදා ගන්න අපහසු බව පිළිගන්න වෙනවා. එහෙම නෙමෙයි ඇත්තටම කියනවා නම් අරණ්‍ය වාසී වෙලා මුළු දවසම භාවනාවට කරන කෙනෙකුට වුණත් සෑම ඉරියාපත සංජීකදී මේ වගේ යොදා ගන්න අමාරුයි. නමුත් අපිට මූලධර්ම වශයෙන් අපි මේක දැනගෙන හිටියොත් අඩු ගානේ දවසකට එක සැරයක් දෙසරයක්වත් මෙතන ඉඳලා මෙතෙන් අපි යෙදුනේ හිතුනේ මාරුනේ මොකක් නිසාද කියන ඒ මූල කාරණාව තේරුම් ගැනීමත් අපි පෙළඹෙනවා. මේක අපි මේ භාවනා ක්‍රමයේ දිග්ගටෝම දැන් ක්‍රියාත්මක කරනවා. වැඩේ වෙන්න ඇරලා අපිට යම් වෙලාවක නම් සතිය පිහිටියේ සතිය පිහිටීමට හේතු වෙච්ච හේතුව. ඒකේ තවත් මුලට හිතට ගෙන යන ගතිය දිගටම දැන් පුහුණු වෙනවා. ඒ නිසා මේ සාත්තක සම්පජඤ්ඤය සහ සප්පාය සම්පජඤ්ඤය කියන දෙක සඳහන් කරන්නේ පාටිහාර්ය පඤ්ඤා නැත්නම් නිපක පඤ්ඤා කියලා. ඒ කියන්නේ common sense සාමාන්‍ය බුද්ධිය. මේ සාමාන්‍ය බුද්ධිය පිළිබඳව අපිට වගකීමක් ඒක පිළිබඳව අපිට විවිධ පේනසුළු ගතියක් නැතුව ඊතුරු මොනම ඥානයක් මේ సంతානෙ තැම්පත් කරත් ඒක දුරදිග යන්නේ නැහැ. අපි ගෙදර ඉන්න කාලේ මට මතකයි අපේ අක්ක කෙනෙක් කියනවා ඒගොල්ලන්ගේ පන්තියේ ගුරුවරයා ආවේ නැත්තම් එතකොට මම හිතන්නේ 10 පන්තියේ 11 පන්තිය වගේ අපි ඉස්කෝලේ යන කාලේ ඉතින් පුදුමාකාර විදිහට කතාවක් පටන් ගන්නවලු පන්තියේ 10 15 දෙනා හතර පහ දෙනා එකතු වෙලා කතාව පටන් ගන්නවා. ඉතින් ඒක ඉතින් මේ අසල අසල් පන්තිටත් ඇහෙනවා. ඒගොල්ලන්ටම තේරෙනවා මේ ගුරුවරයෙක් නැති වෙච්චාම කොච්චර කතාව යනවද කියලා. ඉතින් ඒක විනෝදාංශයක් පුරුදු කරන තියෙනවා අක්කා හෝයාගේ යාළුවේ ඒ කතාව යනකොට මාත්‍රුකා ලියනවලු වත්තකටලා ඉඳලා. කොහෙන් පටන් ගන්න කොහෙද ගියේ කියලා. පුදුමාකාර විෂමතාවයක්ලු තියෙනවා. එක්කෙනෙක් කතා කරන යනකොට එක්කෙනෙක් තව එක්කෙනෙක් ඇවිල්ලා ඕකට මෙහෙමයි කියලා එයා දන්න මාතෘකාව පටන් ගන්නවා. ඒකේ වචන දෙක යනකොට තව කෙනෙක් එනවා. ඔහොම ඔහොම කියහම කොහෙන් පටන් ගන්න කොහෙද දන්න ඔන්න ඔහොම තමයි අපේ කාලසටහන. විවිධාකාර දේවල් එනකොට ඒ දෙයට වහාම ප්‍රතික්‍රියා කරනවා අපි කොච්චර දේවල් අපේ මග ඇරෙනවද අපි කොහේ යන ගමනක්ද මේ මොනවාක්වත් මතක නැති වෙනවා ඒ මොකද හේතුව අපි මේ හැරිච්ච කාරණාව සම්පූර්ණ ලෝකයක් කරගන්නවා මොකක් නිසා හැරුණාද මේ හැරිච්ච හොඳ පැත්තටද කියන නරක පැත්තටද කියලා අපිට පාලනයක් නැහැ ඉතින් ඒක නිසා අන්නේ ඒ දේවල් නැතුව අපි මේ මේ නව තාක්ෂණය හෝ එහෙම නැත්නම් సౌందర్యාත්මක චිත්‍ර කලා හෝ මොන දේ කෙරුවක්වත් අර අලියන හිතුළු තියේදී මේ කූඹ යන අයිදල් වහන්න හදනවා වාගේ විශාල පාඩුවක් ගන්නවා මේක මොකදනේ කැමැතිත් නැහැ මොකද හේතුව අපි දැන් හොඳට පිළිවෙලක් ඇතිව හැසිරීමක් ඇති මේ දිනචරියාවක් ඇති පිරිසක් කියලා තමයි හිතාගෙන ඉන්නේ. නමුත් බලාන යනකොට දෝරේ ගලනවා අපේ මේ අඩුපාඩු. ආන එක දැක ගන්න නම් මේ ඉරියව්වක ඉඳලා තව ඉරියව්වකට යනකොට කරන මේ සප්පාය සම්පජඤ්ඤය නැත්නම් ගෝචර සම්පජඤ්ඤය කියන දෙක පුදුමාකාර විදිහට දොරටු පාලකයක් වාගේ තියාගන්න පුරුදු කරන්න ඕනේ. අපි එක සිද්ධියක් දිහා බලන්නේ හිටියොත් අපිට තේරෙයි මේ පැත්තට හැරුණොත් මේ පැත්ත තමයි. මේ පැත්තට හැරුණොත් මේ පැත්ත තමයි. යාන්ත්‍රිකව යන්නේ මේක. ඉතින් ඒක ලෙවල අපි ඒ හරවපු ඇත්තන්න බයි. අරවල තමයි අරවල තමයි මාව මේ මේ යන පාරේ මේ පැත්තට හරවලා තිබ්බේ. ඉතින් ඒ නිසා මම අමාරු වැටුණා කිය. අය මේ අර කැකිල්ල රජුරන්ගේ තීන්දුව තමයි. කැකිල්ල රජුරු තීන්දුව දෙන්න ගියාම අන්තිමට ඉතින් කොහොම හරියටම විනිශ්චය කරලා බැලුවා. බලපුවාම අන්තිමට හම්බුනේ අර රත්නම් බඩුව හදන හොඳතෝම කෙට්ටු මිනිස්සෙක්. ඒ තීන්දුව කරලා පාගලා මරන්න ඕනේ. ඉතින් මේ මිනිස්සයා කිව්වා අනේ දෙයයන් ආසෙ මේ ඇතාගේ කකුල සවුත් වෙනවා මග පෑගුවොත් අර බඩමාත් තම්බි කෙනෙක් ඉන්නවා පාගෝම ඇතාට ලේසිලා. ඇත හැබෑනේ නම් කියලා අර මිනිස්සයා මරලා සියල්ල සතුටින් හමාර වුණා. අපිත් ඔන්න වගේ තමයි දවස පුරාම කර කරලා දෙන තීන්දුව ගත්තොත් අපි පුළුවන් තරම් අපි ආරස්සා වෙලා ඒ කවුරු හරි දඬුවමකුත් කරනවා රාජකීය වශයෙන් ඒ වැඩේත් කරනවා ඊට පස්සේ සියල්ල සතුටින් හමාර වෙනවා. ඒ සිද්ධි එකින් එකට එකින් එකට අපි දක්වන කරුණු පුදුම විචිත්‍රතාවයක් තියෙනවා. ඩල් සයිකොලොජි කියලා සබ්ජෙක්ට් එකක් කරනකොට මේකට කියන්නේ රීසනින් කියලා. අර කිතුල් ගහින් ගිය මිනිහත් ඒ කියන කාරණාවක් තිබුණානේ. ආන්නේ වගේ තමයි අපි අනාගතතර පස්සේ දෙන උත්තර නම් හරිම ලස්සනයි. ඊගාට සිංහල සින්දුවක් තියෙනවා මේ ලංකාවේ දවසල තිබුණා ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කරුණු කියන නැත්තම් හදලා කියනවා. ඕනෝක තමයි සිද්ධ වෙන්නේ. ඒකලිවල ඒක තමයි අපි දෘෂ්ටි කරගන්නේ. ඒක ඔප්පු කරන්න තමයි ඉතින් නඩු යන්නේ. අර කියාපු කාරණාව ඔව් කරන්න. බලානින්න මනුස්සයට පේනවා මේ සම්පූර්ණ නිර්වස්ත්‍ර වැඩක් වෙන්නේ කියලා. හැබැයි ඒක කියන්න ගියොත් විශාල චිත්ත පීඩාවකට එනවා. ඒ නිසා අපිට අපි පිළිබඳව මෙන්න මේ වගේ වෙන මේ නාස්ති කාලයේ වශයෙන්ුත් ඒ වගේම අපි මති මතාන්තර වශයෙන්ුත් ඒ වගේම අපි ගොඩනගාගෙන යන මේ ගුණ චරිතයේ බොඳ වීම මලකඩ කෑම ගුල්ල ගැසීම නැතරන වෙන්න නම් අපි නිතරම හිතන්න ඕනම වෙලාවක අපි පටන් අරගන්න ඕනේ යමක් කරන්න හේතු නම් ඒකට හේතු වෙච්චි අර්ථය ඊට පස්සේ ඒක ඒ අනුව අපි දැන් මේ කරන්න හදන වැඩේ මගේ මේ පින්බර ජීවිතේට හොඳද නරකද කියන එක තේරුම් ගන්න එක මේකට කියන්නේ නිපක පඤ්ඤා, පාටිහරිය පඤ්ඤා. මේ විසුද්ධි මාර්ගය ලියන්න හේතු වෙච්ච අර මුල් ගාථාවේ තියෙන විදිහට සීලේ ප්‍රතිත්ථාය නරෝ සපඤ්ඤෝ එන්නේ සපඤ්ඤ කියලා කියන්නේ මේ වගේ උප්පත්ති ප්‍රඥාවක් මේව කවදාකවත් ਸਰවඥාන්ස උගන්වන්නයි කියලා හිතන්න එපා. ਸਰවඥාන්ස මේ ලෝකෙට ආවේ ඔය ආයනුආනු ගන්නන්න නෙවෙයි.